දැන් බැලුවොත් මේ අය දන්නවනේ පිටක වශයෙන් ත්‍රිපිටකයනේ පිටක කියලා කියන්නේ භාජනය භාජන තුනකට කියන වචනයක් තමයි පිටක ත්‍රිපිටක කියලා කියන්නේ. භාජන තුනකට බහාලපු ධර්මය ත්‍රිපිටක ධර්මය කියලා අපි භාවිතා කරනවා. ඉස්සර පිටක කියන වචනය පාලියෙන් කියන්නේ මේ කාට හරි අපි උදැල්ලයි කූඩේ අරන් එන්න කියනවනම් කුද්දාල පිටකම් ආදා යාගච්ඡ ඒ කියන්නේ උදැල්ලයි කූඩේ අරන් එන්න. කුද්දාල පිටකම් කියලා කුද්දාල කියන්නේ උදැල්ල. පිටකම් කියලා කියන්නේ මේ මේ කූඩය. එතකොට දැන් මේ ත්‍රිපිටකය කියලා කියන්නේ දැන් සූත්‍රාන්ත පිටකය මේ විනය පිටකය සූත්‍රාන්ත පිටකය අභිධර්ම පිටකය. අභිධර්මයේ ධර්මස්කන්ධ 42000ක් තියෙනවා. තථාගතයන් වහන්සේගේ අභිධර්මයේ පිළිබඳව මෙන්න මෙහෙම ප්‍රශ්න වලට අටුවාවේ පළමුවෙන්ම දක්වනවා. මේ පළමුවෙන්ම අපි කරන්නේ අභිධර්මයේ උගන්වන එක නෙමෙයි මේ කරන්නේ. අභිධර්මයේ තියෙන වටිනාකම කියලා දෙන මූලික මේක ඇයි කවද්ද මේක ආරම්භ වුනේ මොකක් හින්දාද මේ කාරණය ඇති වුනේ කියන එක ප්‍රකාශ කරන්නේ මේ ප්‍රශ්න ගණනාවක් අටුවාවේ අපට උගන්වනවා අභිධර්මය කවර හේතුවකින් වඩන ලදද ඒ කියන්නේ මේක මොන හේතුවක් නිසා වැඩුවද අභිධර්මය. දැන් සමහර අය කියනෝනේ අභිධර්මය ඕනමද නිවන් දකින්න කියලා කියනෝනේ. අන්න ඒකට තමයි දැන් මේ අහන්නේ. අභිධර්මය කවර හේතුවන් නිසා වඩන ලද ධාර්ථශාලිනී ධම්මසංගණී අට කතාවේ. ඒ වෙලාවේ ඒකට පිළිතුර දෙනවා ලෞතර බුද්ධත්වයේ සඳහායි අභිධර්මය වැඩුවේ. දැන් බලන්න මේ බුදු වෙන්න අභිධර්මය ඕන වෙනවා. අරිහත්ත්වයටපත් වෙන්න අභිධර්මයේ ඕන වෙනෝ. නිවන් දකින්න නම් අභිධර්මයේ ඕන වෙනෝ. නිවන් දකින්න බෑ අභිධර්මයේ නැතුව. ධර්මයට යාගියපු අභිධර්මය නම් වූ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය තමයි අභිධර්මය කියලා මේ හඳුන්වනු ලබන්නේ නිවන් මඟ වෙන ක්‍රමයක් නෑ නිවන් මඟ තමයි අභිධර්මය කියලා කියන්නේ ලෝකේ තියෙන ධර්මතාවලට වඩා එහා ගියපු ධර්මය සරලව කිව්වොත් අභිධර්මයයි කොහිදී මුහු කරවන ලදද? ඒ කියන්නේ මිශ්‍ර කරන ලද්දේ, ඒ කියන්නේ ඒවා භාවිතා කළේ කොහිදීද? ඔවා අපේ හිත, ඒ කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේගේ හිතට එකතු කරන ලද්දේ කොයි කොයි අවස්ථාවලදීද? දැන් ඕකට පිළිතුරු දෙනවා 550 ජාතකයේදී. දැන් 550 ජාතක විතරක් නෙමෙයි අප්‍රමාණ ජාතක තියෙනවා. දැන් මේ දක්වපු ත්‍රිපිටක දේශනාවේ 550 ජාතකවලදී තමයි මේ අභිධර්මය මුහු කරවන ලද්දේ හිතට නංවන ලද්දේ දියුණු කරන ලද්දේ වඩන ලද්දේ කියන අර්ථය. ඒ වගේම කොහේදී අධිගම කරන ලද්දේ අධිගම කියන්නේ අවබෝධ කරන ලද්දේ කොහේදීද? අවබෝධ කළේ කවුරුත් දන්නවනේ. කොහේදීද? බෝධි මූලයේදී. එදා විසි අසංකේය කල්පලක්ෂයක් පෙරුමන් පුරාගෙන ඇවිල්ලා සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේ බෝධි මූලයේදී තමයි දස බිම්බරක් මාර සේනාව පරාජය කරලා තුන් ලොවට මග්‍ර වූ ලෞතර සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළාද යම් දවසකදී අන්න එදා තමයි අභිධර්මය සම්පූර්ණයෙන්ම අවබෝධ කළේ. එතකොට ඊළඟට තමයි තථාගතයන් වහන්සේ කවර දිනක අවබෝධ කළාද මේක? ඒකනම් කවුරුත් දන්නවනේ. කවද්ද අවබෝධ කළේ? වෙසක් පුර 15ක් පොහෝ දවසේ. ඒ වගේම ඊළඟට අහන ප්‍රශ්නයක් දැන් මේකෙන් එකට අහන්නේ කවරෙකු විසින් අවබෝධ කළාද? කවරෙකු විසින් අවබෝධ කළාද කියලා කියන්නේ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කළා. එතකොට කවර තැනකදී මෙනෙහි කරන ලද්දේද? තව ප්‍රශ්නයක් අහනවා. කොතෙන්දද මෙනෙහි කළේ කියනවා. දැන් අභිධර්මය මෙනෙහි කරන්න එතකොට දැන් මේක මෙනෙහි කළේ බෝධි මණ්ඩලයේදීනේ. බෝධි මණ්ඩලයේ පළවෙනි බුද්ධත්වය ලබලා මා විසින් ਸਰවඥතා ඥානය අවබෝධ කළා ඒ වගේම ත්‍රිවිද්‍යාව අවබෝධ කළා කියලා බෝ මැඩ මුල බෝ මැඩ වැඩ ඉඳගෙන දින 7ක්ම මේ ධර්මයේ සම්මර්ෂණය කළා කියනෝනේ. දින 7ක්. ඒතර අභිධර්මයේ විතරක් නෙමෙයි. අනිත් ඒවාත් එක මේ සියලුම ත්‍රිපිටක ධර්මයේ සම්මර්ෂණය කළ අප්‍රමාණ ඒ වෙලාවේ සම්මර්ෂණය කරපුවා පොත් ලියන්න ගත්තනම් අකනිටා බඹතලය දක්වා ලියන්න පුළුවන් කියලා කියනවා. ඒ තරම් ගැඹුරු දහමක් තථාගත බුදු නැණට සම්මර්ෂණය වුණා කියලා කියනවා. එතකොට කවර අවස්ථාවක මේ ධර්මය පිළිබඳව විශේෂයෙන්ම අභිධර්මයේ විතරක් ගත්තොත් මොන අවස්ථාවේදීද මේ බෝධි මණ්ඩලයේ මේක මෙනෙහි කළේ දැන් අභිධර්මය ගත්තොත් දැන් අතන පළවෙනි සතිය ගත්තොත් ප්‍රත්වේක්ෂා කළා ඒ නිසා උන්වහන්සේට ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ වුණා යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායිනෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සබ්බා යතෝපජානාති සහේතු ධම්මාදි වශයෙන් ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ වුණානේ එතකොට පළවෙනි බුද්ධ වචනය අනේක ಜಾති සංසාරම් කියන එකෙන් පස්සේ ඊළඟට බුදුරයන් වහන්සේ මේ වචනයක් ප්‍රකාශ කළා නම් යදා හවේ පාතු භවಂತಿ ධම්මා කියලා කියනවා. ඒතර දැන් මේකේදී බෝධි මණ්ඩලයේ ဒ ුතියංච අනිම්මිසං දෙවෙනි සතිය ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ අර බෝධීන් වහන්සේ ළඟ බෝමුල වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජය කළාම අනේ මම මේ මූලයේ ධර්මය අවබෝධ කළා කියලා ඒ බෝමුල දෙස ඒ පරියංකය දෙස බෝධි මණ්ඩලය, ඒ කියන්නේ බෝධින් වහන්සේ පරියංකය ඒ දෙස බලාගෙන තථාගතයන් වහන්සේ ටිකක් ඈතට වැඩලා ඇසිපිය නොසලා බලාගෙන හිටියාය කියනවා. කියනෝනේ මොකද්ද? ဒ ුතියංච අනිම්මිසං කියලා. ඒ කියන්නේ අනිමිස පූජාව. ඇසිපිය නොහෙලා බලන් හිටියා. ඊළඟට ඔන්න දෙවිවරුන්ට හිතුණ තාම මේ මහා බෝධිසත්වයන් මේ මේ බුදුරජාණන් වහන්සේ තාම අවබෝධ කරගෙන නැතුව ඇති. ඒකයි තාම ආසාව ඇති මේ හිටපු පරියන්කයට ආසා කරනවායි කියලා. එහෙම පරිවිතරකයක් දෙනකොට තථාගතයන් වහන්සේ තෙන්ින් ටිකක් ඈතට වැඩලා එහෙම්ම අහසේ වැඩ ඉඳගෙන යමා මහ පෙළහැර පෑවනේ. ඒ යමා මහ පෙළහැර පාපුවේ පෙරහැරින් විශාල පිරිසක් පහදවා ගනිමින් දෙවියන් බ්‍රහ්මයන් තථාගතයන් වහන්සේ ඊට පස්සේ රුවන් සක්මනට වැඩම කළානේ තතියං චංක මනං සෙට්ටං ඒ කියන්නේ අහසේ රුවන් සක්මනක් මවාගෙන සක්මන් භාවනාවේ නිරත වුණා ඊළඟට තථාගතයන් වහන්සේ චතුත්තං රතනාගරං හතරවෙනි සතියේදී රුවන්ගෙහි වැඩ ඉඳගෙන මේ අභිධර්මය මෙනෙහි කරන්න ගත්තා. අභිධර්මය දැන් අභිධර්මය ප්‍රකරණ හතක් තියෙනවනේ. අහලා තියෙනවද? ධම්මසංගණී ප්‍රකරණය පළවෙනි එක. ඊළඟට විභංග ප්‍රකරණය දෙක. ඊළඟට ධම්මසංගණී විභංග ධාතු කතා ප්‍රකරණය. ඊළඟට පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය ඊළඟට කතාවත්තු ප්‍රකරණය පස්වෙනි එක ඊළඟට යමක ප්‍රකරණය හයවෙනි එක හත්වෙනි එක තමයි ප ဋ ාණ ප්‍රකරණය පිළිවෙලින් අභිධර්මය මෙනෙහි කරනකොට තථාගතයන් වහන්සේගේ ධම්මසංගණී මෙනෙහි කළාට විභංග ප්‍රකරණය මෙනෙහි කළාට ඊළඟට ධාතු කතා පුද්ගල පඤ්ඤත්ති කතාවත්තු යමක ප ဋ ාණ මේවා තිරේ දිස්සනෝ මේ අයට හොඳට සටහන් දාගන්න මේව සාමාන්‍ය මූලිකව මතක තියාගන්න ආවර්ජනය කරන්න ඉතාම අවශ්‍ය වෙන දේවල් ඊළඟට මේ අවසානයේ ප ဋ ාණ ප්‍රකරණය දක්වාම මෙනෙහි කරනකම් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ආලෝකය විහිඳුන්නේ නැහෙනේ බඹයක් පමණ වූ ශරීරාලෝකය පමණයි තිබුණේ. ඒකෙදී ප ဋ ාණය මෙනෙහි කරනකොට රුවන්ගෙයි වැඩ ඉඳගෙන රුවන්ගෙය කියලා අටුවාවේ කියනවා අර්ථශාලිනී කියනවා ඒක රුවන්ගයක්ම නෙමෙයි රත්තරණින් මහදපු ගයක් නෙමෙයි හැබැයි මෙන්න මේ රුවන් නම් වූ අභිධර්මයේ මෙනෙහි කළ බැවින් ඒ ගෙට රුවන්ගේ කියන නම ඇති වුණා. මේක මහා රත්නයක් කිය මේ අභිධර්මය කියලා කියන්නේ කියලා අටුවාවේ අර්ථශාලිනියේ කියනවා මේ පින්වතුන් බලා ගන්න පුළුවන්. ඉතා වැදගත් මේ පින් අද කාලේ සිංහල භාෂාවෙන් අටුවාව තියෙනවනේ. හොඳට ඒවා පරිශීලනය කරන්න පුළුවන් නම් වටිනවා. මොකද හේතුව ලෝකේ අපි ඉගෙන ගන්න ඕන අවශ්‍යම කරන දහමක් තමයි මේ දහම. මේ හැරෙන්න වෙන අවස්ථාවක් නෑ කියන தත්වයක් අපට තියෙන්නේ. හේතුව මෙතන ගිලිහිලා ගියොත් ආපහු අපි කොහේ උපදීද දන්නෙත් නෑ. කවර කලෙක බුදුදහමන් ලැබෙයිද දන්නෙත් නෑ. ඒක නිසා මේව ඉගෙන ගන්න ඕන අපි. අමතරව අපි නොඑක් සංග්‍රහ කතා නොඑක් දේවල් අපි නිකන් ඉන්න ගමන් කියවනවනේ. ඒවයි රසයක් තියෙන හින්දා ඒව කියවනවා. හැබැයි නවකතා ආදී දේවල් කියවුවට අපිට ඇත්තටම අපේ ජීවිතයට අවශ්‍යම කරන දෙයක් තමයි අභිධර්මය කියන එක. මේ වගේ ගැඹුරු දහම් කරුණු කියලා තමන් අවබෝධ වෙන්න ඕන. තමන් තේරුම් ගන්න ඕන. ඒක තමයි නියම දැනීම. ඉතින් මෙන්න මේ අභිධර්මය මෙනෙහි කරනකොට ප ဋ ාණ ප්‍රකරණය දක්වාම මෙනෙහි කරනකොට පුදුමාකාර විදිහේ පැහැදීමක් හිතේ තථාගතයන් වහන්සේගේ හදවතේ ලේ ධාතුව පිරිසිදු වීමත් එක්ක ප ဋ ාණය මෙනෙහි කරනකොට අනන්ත ඥාණයන්ට පිහිටන්න අවස්ථාව එකම ස්ථානය තමයි ප ဋ ාණ ධර්ම කියලා හත්වෙනි ප්‍රකරණේ සඳහන් වෙන්නේ 24ක් ප ဋ ාණසු 20 ප ဋ ාණ හඳුන්වනවා ඒවා මෙනෙහි කරනකොට බුදු රැස් විහිදෙන්න ගත්තාය කියනවා මහා පොළොව විනිවිද යන්න බුදු රැස් විහිදුණයි කියනවා ඒ වගේම උඩිනුත් සරසිනුත් ඒ කියන්නේ හාත්පසින් හැම තැනින්ම බුදුරැස් විහිදෙනකොට මේ ආලෝකය සූර්යාලෝකයේ ඉක්ම වූ ආලෝකයක්. සිරසඳු දස දහසක් පෑවුවට වඩා එළියක්. මේ එළියත් එදා විහිඳුනේ සවණක් ගැන බුද්ධ රශ්මි මාලාවන් විහිඳෙව්වා. මේ manuss ලෝකෙන් චාතුරු මහා රාජිකයට චාතුරු මහා රාජිකයෙන් ඒ වගේම තාවතින්ස යාම තුසිත නිම්මාන රති පරිනිර්මිත වසවර්ති ලෝකවලට ඊළඟට බ්‍රහ්ම පාරිසංජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම පරිත්ත සුභ අප්පමාන සුභ සුභ කින්නක පරිත්තාබ අප්පමානාබ ආබස්සර වේහප්පල අසඤ්ඤ සත්‍ය අවිය අතප්ප සුදස්ස සුදස්සේ අකනිට්ට කියන ලෝකවලත් අන්තිමේදී දී සහස්සී ත්‍රී සහස්සී ආදී වශයෙන් ලෝකවලත් අන්තිමේදී අනන්ත අප්‍රමාණ සක්වලවල් වලත් ඒ ආලෝකය විහිඳුණයි කියනවා. දැන් ඒ අනුකම්පාවෙන් ඒ ආලෝකය විහිඳෙව්වෙත් සාමාන්‍යයෙන් ඒ ඒ ආලෝකයෙන් පවා ලෝවැසි ජනතාව පිහිටක් ලබනවා. ගත්තොත් ඒ ආලෝකයෙන් පිහිටක් ලබනවයි කියලා කියන්නේ පිටසක්වලවල් වල ඉන්නවනේ බුද්ධ වචනයක් අහන්න නොලැබෙන අය ඉන්නවනේ. බුද්ධ වචනයක් අහන්න ලැබෙන්නේ නැති සත්වයෝ ඉන්න දැන්. ඒ අයට ඒ සක්වලවල් වල හට ඒ මේ ආලෝකයේ යනකොට හිරු සඳුගේ එළිය නොවැටෙන ලෝකක් තියෙනවා. එතකොට ඒ සක්වලවල් වල කාගේදෝ මේ කොහින්දෝ මේ ආලෝකය කියලා මේ ආලෝකයට හිත යොමු කරනවා. පින් ඇති අය ඉන්න ඔය අතර මිය යන වෙලාවට අන්න අර ආලෝකය මතක් වෙලා සමහර වෙලාවට ඒ අය මේ මංගල සක්වලට එනවා කියනවා පින් ඇති අය නැවත කරකැවිලා. අන්න ඒ අවස්ථාව පිට සක්වලක ඉපදීම විශේෂයෙන් අභව්‍ය ස්ථානයක්. නමුත් ඒ අය පවා මේ බුදුරැස් වලින් පිහිට ලබනවා කියන බුදුරයන් වහන්සේගේ රශ්මි ධාරාවෙන් පවා. එනම් බුදුරැස් විහිඳෙන්න උපකාර වෙච්ච උතුම් දහමක් තමයි අභිධර්මය කියලා කියන්නේ. ඉතින් අභිධර්මය ගත්තොත් දැන් සාමාන්‍යයෙන් අටුවාවේ අපිට මේක පෙළගස්සලා තියෙන හැටි බොහොම අලංකාරයි. බොහොම ලස්සනයි. කවරෙකු සඳහා දේශනා කළාද කොතනදී දේශනා කළාද? දැන් කොතනදී දේශනා කළාද? තවතිසා දිව්‍ය ලෝකයේ තථාගතයන් වහන්සේ මේ අභිධර්මය දේශනා කොට වදාළේ. ඒත් අම්මා ඇතුළු දෙවියන්ට දස දහසක් ලෝවැසි ලෝක වලින් ආපු දෙවිවරුන්ට මේ අභිධර්ම දේශනාව දේශනා කොට වදාළි බොහොම ලස්සන කතාවක් මේකේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් මේ අභිධර්මය දේශනාව කරනකොට තථාගතයන් වහන්සේගේ දේශනා විලාසය ඉතා වේගවත් අපි එක වචනයක් බුද්ධෝ කියලා කියනකොට බුදුරජාණන් වහන්සේට පුළුවන් 128 වාරයක් බුද්ධෝ කියන්න. ඉතින් 128 වාරයක් බුද්ධෝ කියලා කියන්න තරම් දීර්ඝ වාක් විලාසයක්. අපි එක වතාවක් බුද්ධෝ කියනවට වඩා ඊටාම පැහැදිලි. ඊටාම ප්‍රියමනාපයි 128ම වෙන් වශයෙන් මනාව තේරෙනවා කියන ඒ තරම් වාක් විලාසයක්. එහෙම වාක් විලාසයකින් තථාගතයන් වහන්සේ මේ දේශනාව වදාරනකොට මොනතරම් දේශනාවක් වෙන්න ඕනද මේ අභිධර්මය. මේ අභිධර්මය බුදු පියාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරන මිනිස්සෙක්නි සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ නමක් වුණත් මිනිස්සෙක්නි ශරීරය පවතින්නේ මනුස්ස ලෝකයේ වතුරවත් ආහාරවත් ගත්තේ නැති වුණොත් දින 7යිනේ සාමාන්‍යයෙන් එහෙමයිනේ කියන්නේ. සද්දිනක් තරම් කාලයක් තමයි. නිරෝධ සමාපත්තිය කියලා බුද්ධ ශාසනයේ තියෙන මේ සමාපත්තියක්. ඒ සමාපත්තියට සමවැදුනට පස්සේ හත්වෙනි දවසේ නැගිටින්න ඕන අනිවාර්යෙන්. හත් දවසකට අදිස්ථාන කළා තමයි සමවදින්නේ. එදාට දානෙට පින්ඩපාතේ වැඩි වඩිනකොට දානේ බැරි වෙලාවක් කාගෙන්වත් ලැබුණේ නැති වුණොත් එදා දවසේ පිරිනිවන් පානවා කියන. එදා කවුරු හරි දානයක් පූජ කළහොත් අනිවාර්යයෙන් මේ කෙනාට මේ ජීවිතේම ආනිසංස ලැබෙනවා කියනවා. ඒක තමයි නිරෝධ සමාපත්තියේ ආනුභාව බලමන්නේ. ඒතකොට එතනිනු පැහැදිලි දින හතක් තමයි සාමාන්‍ය වතුරයි ආහාර නැතුව ඉන්න පුළුවන් ඊට වඩා ශක්තිමත් කෙනෙකුට ඕනනම් ඉන්න පුළුවන් වේවි. නමුත් පොදු කාරණය. ඉතින් කොහොම හරි තථාගත බුදු පියාණන් වහන්සේ දැන් ඉතින් වඩිනවා manuss ලෝකයට නිර්මිත බුදුරුවක් මවලා. ඒ කියන්නේ නිර්මාණය කරන බුදුරුවක් හරියටම කෙසඟක්වත් වෙනසක් නැහැ. මේ බුදුරුව මා දේශන මේ අභිධර්මයේ මෙතෙක් දේශනා කරාවා කියලා අදිස්ථාන කරලා කාටවත් පේන්නේ නැහැ මේක. දෙවියන්ටත් දෙවියෝ දන්නේත් නැහැ. මහේසාක්‍ය දෙවිවරු මේ වෙනස දකින්න පුළුවන්. ඒක ධර්මයේ අටුවාවේ කියනවා ඒක. උන්වහන්සේ වඩිනවා කොහාටද? උතුරු කුරු දිවයිනට. උතුරු කුරු දිවයින කියලා තියෙනවා මේ මනුස්ස ලෝකයේ යම්කිසි කොටසක් මහද්දීප හතරක් ඉස්සර දක්වන පූර්ව විදේහ උත්තර කුරු ජම්බුද්දීප අපර ගෝයායන දැන් මේ කියනකොට මේවා තුනක්ම සාමාන්‍යයෙන් වර්තමානයේ අපිට හොයලා තිනවා. හැබැයි එක ලෝකයක් හොයලා නැහැ. කොටසක් හොයලා නැහැ. ඒ තමයි උතුරු කුරු කියන කොටස. ඒ මිනිස්සු දෙවියන් බඳු පිරිසක් මනුස්සයන්ගේ ආයුෂ අවුරුදු 1000ක් වෙනවා අය කියනවා. යේන උත්තර කුරු රම්මා මහා නේරු සුදස්සනෝ මනුස්සා තත්ත ජායන්ති අමමා පරිග්ගා යම් තැනක උතුරු කුරු දිවයිනද එහි මහා මේරු පර්වතයේ තියෙන සුදර්ශනීය මහා මේර තියෙන්නේත් එහිලු. එහි තියෙන මිනිස්සු උපදින අයට අමමා පරිග්ගා මමත් යන්නේ නැහැ කියන මගේ ඉඩම මගේ ඉඩම් කොටස මෙච්චරයි මගේ ගේ මෙච්චරයි ඔහොම කියලා මේ මමත්වයක් නැහැ කියලා කියනවා. ඒක තමයි අමමා අපරිග්ගහා කියන මේ වචනේ භාවිතා කරන්නේ. දැන් ඔන්න ඒ උතුරු කුරු දෙවියනේ මිනිසුන්ට ඒ වුණාට නිවන් දකින්න කැමැත්තක් නැහැ. ලෙඩ නැහැ කියන. ලෙඩ නැති හින්දා වයසට යෑමකට වැඩිය ලොකුවට පෙනුමක් නැති නිසා අවුරුදු 1000 මිය යන හින්දා නිවන් දකින්න කැමති නැහැ සැප තියෙන වැඩි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ උතුරු කුරු දිවයිනට පිණ්ඩපාති වඩිනවා. දාණය වළඳන්න වඩිනවා අනෝතත්ත විලට. අනෝතත්ත විලේදී පිළිගන්නනෝ හතරවරන් දෙවිවරු වේම නාලිය දැහැටි එහෙම පිළිගන්නුවාම ඒ වළඳලා පැම් පහසු වෙලා කටයුතු කරන අතරේ හරියටම සාරිපුත්‍ර මහරහතන් වහන්සේ උපස්ථානයට වඩිනවා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ධර්මසේනාධිපති. මේ උපස්ථානයට වැඩියහම ඒ වෙලාවේ තථාගතයන් වහන්සේට උපස්ථාන කරලා දාන වළඳ ඉවරුණාට පස්සේ උන්වහන්සේ ළඟ පසඟ පිහිටුවලා වන්දනා කරලා වැඩ හිටියාම සාරිපුත්‍රයා අද මම මෙච්චර දහමක් දිව්‍ය ලෝකයේදී දේශනා කළා කියලා අපි දැන් අර කොහේ හරි අපි හිතමුකෝ බොහොම දුර ඉඳලා කොළඹට යනවා කියලා. කොළඹට යනකොට අර මේ ටවුන් ටික කියනෝනේ. මෙහෙ මෙතනින් මේ ටවුමට ගියා මේ නව මාරා මේ මේ ටවුම ආරා මේ විදියට කොළඹට ගියේ කියලා අර කෙටියෙන් කියන්නේ. ඒ විදිහට තා දීර්ඝ දේශනාව මේ මේ කොටස මේ මේ කොටස දේශනා කළා කියලා විස්තරේ දේශනා කරනවා. එතකොට දේශනා කරනකොට සාරිපුත්‍ර මහරහතන් වහන්සේට පුළුවන්කම තියෙනවා මේ දේශනාව වදාරනකොට කෙටියෙන් දේශනා කරනකොට දහස් ක්‍රමයකින් අවබෝධ කරගන්න කියලා කියනෝනේ. උන්වහන්සේගේ පුදුම ප්‍රඥාවන් තියෙන්නේ. උපමාවට කියනවා කල්පයක් වහින වැහි බිඳු ගාන ගණන් කරලා කියන්න පුළුවන් තරම් හැකියාවක් සාරිපුත්‍ර මහරහතන් වහන්සේට තියෙනවා කියලා. ඒ තරම් මේ ප්‍රඥාව පෙර අනාදිමත් සසරේ පුරුදු කරපු දයාසංකේය කල්පලක්ෂයක් පුරුදු කරපු පාරමී බල මහිමය. ඉතින් අර අනෝතත්ත්ව විලට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ දෙන ණය ක්‍රමය අභිධර්මයේ ආකාරය ඒ ටික විස්තරාත්මකව අර ශිෂ්‍යයන්ට ඉගෙනුවා. අන්න ඒ උගන්වපු අභිධර්මය හරියටම තෞතිසා දිව්‍ය ලෝකයේදී තථාගතයන් වහන්සේ ඒ තුන් මාසේ අභිධර්ම දේශනාව අවසන් වෙනවත් එක්ක මනුස්ස ලෝකයේ අර ශිෂ්‍යෝ 500ක් දෙනාමත් අභිධර්මය ඉගෙනගෙන අවසන්. උන්වහන්සේලා සියලු කෙලෙසුන් දවා උතුම් අරිහත්යෙන් අමා මහා නිවනටපත් වුණා. ඒ 500ක් වූ සීනාශ්‍රවයන් බවට පළවෙනියෙන්ම සරියොස් ස්වාමීන් වහන්සේ අභිධර්මය දේශනා කරනකොට විස්තර කරනකොට පත්වෙච්ච උතුම් දේශනාව ඒ දේශනා ක්‍රමය තමයි අපිට අද ත්‍රිපිටක ධර්මයේ අභිධර්ම පිටකය කියලා හඳුන්වන්නේ. මේ අභිධර්මයේ ඇත්තටම අපි දැන් පළමුවෙන්ම කතා කරන්න ඕන ඉගෙන ගැනීමේ ඇති වැදගත්කම. ගිහි පින්වතුන්ට මොකටද ඕන වෙන්නේ? ඇයි අපි අභිධර්ම ඉගෙන ගන්න ඕනේ? සසර බය නම් මැරෙන්න බය නම් ලෙඩ වෙන්න බය නම් මේ සංසාර ගමනේ වෙනස් වෙන මේ දුක්ඛ ස්කන්ධයට මුහුණ දෙන්න කැමති නැත්නම් අනිවාර්යෙන් ඔබගේ ප්‍රඥාව වැඩෙන්න මේ අභිධර්මයේ ඉගෙන ගත යුතුමයි හේතුව මොකද අභිධර්මය අපට අවශ්‍යමද කියලා කෙනෙකු අහන්න පුළුවන් හැබැයි ඔබ අප හැමදෙනාම පංචස්කන්ධයක් දරන් ඉන්නේ මේ අපි ඒවට කියනවා රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා නේවට කියන්නේ. කවුරු හරි අභිධර්මයේ ඕන නැහැ කිව්වොත් තමන් ගැන අවශ්‍ය නැහැ කියන එක. පංචස්කන්ධය ගැනයි අභිධර්මයේ උගන්වන්නේ. උදාහරණයක් ගත්තොත් රූපස්කන්ධය ගැන අභිධර්මයේ විතරයි කියලා තියෙන්නේ රූප 28. මේ රූපස්කන්ධය පිළිබඳ. වේදනාස්කන්ධය ගත්තොත් වේදනාව පිළිබඳව බෙදා දක්වන්නේ චෛතසික කාණ්ඩේ චෛතසික 52ක් තියෙනවා. ඒ 52ක් වූ චෛතසික අතරින් වේදනා කියන චෛතසිකය තමයි අභිධර්මයේ බෙදන්නේ ඒ වේදනා ස්කන්ධය. සංඥා ස්කන්ධය කියලා තව එකක් තියෙනවා මේවා අපි පස්සේ විස්තර කරනවා මේ අනේ තේරෙන්නේ නැහැ කියලා හිතන්න එපා. මේ වචන ටික විතරයි ඒව මතක තියාගන්න සාමාන්‍යයෙන් සංඥා ස්කන්ධය කියලා කිව්වහම සංඥා කියලා යම්කිසි හඳුනා ගන්න ක්‍රමයක් සලකුණු කරන ක්‍රමයක් ගැන අදාරනවා මේ අපේ ජීවිතය තුළ තියෙනවා අපි සලකුණු කරන නිතරම ඒ සංඥාව පිළිබඳව ප්‍රභේද වශයෙන් හඳුන්වලා තියෙන අභිධර්ම පිටකයේ ඒ චෛසික 52 අතරින් සංඥා කියන චෛසිකය. ඒ නිසා ඒ චෛසිකය සංඥාස්කන්ධයයි. ඊළඟට තමයි සංකාරස්කන්ධය. සංකාරස්කන්ධය කියලා කියන්නේ ලෞකික සියලුම ඉතිරි චෛතසික කොහොමත් සියල්ලම ලෞකික තමයි. ඒ වගේම ඒකේදී චෛතසික 52 අතරින් වේදනා සංඥා දෙක හැරුණාම ඉතිරි චෛතසික 50ක් ඊළඟට ලෞකික සිත් සියල්ලම 81ක් වූ චිත්තයනොත් මේ ඔක්කොම ගත්තොත් සංකාරස් කන්දය කියන මේ ගණයට අදාළ වෙනවා සංස්කාර ඒ අතරේ කුසල් සිත් ටික අකුසල් සිත් ටික තමයි මේව ප්‍රභේද කරලා අපි ඉදිරියේදී විශේෂයෙන්ම දක්වනවා සංකාරස්කන්ධය කියලා. ඒව දක්වන්නේ ඉතින් මේ සිතේ ස්වභාවය. මේ විඥානස්කන්ධය කියලා තමයි සිත් 89ම එකතු කරලා සියල්ලම අන්තර්ගත කරලා තව දීර්ඝ ක්‍රමයකින් 121ක් වෙනවා ඔක්කොම දක්වනවා විඥානස්කන්ධය කියලා. අභිධර්මයෙන් තොරව පංචස්කන්ධයක් නැහැ. පංචස්කන්ධයක් තියෙනවා නම් එතන තේරුම් ගන්න ඒක තේරුම් ගත්තයි කියන්නේ අභිධර්මය තේරුම් ගත්තාය කියලා. අභිධර්මය ගිහි පින්වතුන්ට ඕන නැහැ පැවිදි වෙච්ච සාමින් වහන්සේලාටයි ඕව හරියන්නේ ආරණ්‍යගත වගේ සාමින් වහන්සේලාටයි ඕව හරියන්නේ කියලා කවුරු හරි හිතුවොත් මං මට හැදෙනවා මේ උණ හැදෙනවා කියමුකෝ මං ගිහිල්ලා වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා කියනවා මට මෙහෙම අසනීපයි කියලා ඒ වෛද්‍යවරයා අපට දෙනවා බෙහෙත් උණට දෙන බෙහෙත් ගිහි පින්වතුන් වන ඔබත් අසනීප වෙනවා. ඒ උණම හැදෙනවා. ගිහිල්ලේ වෛද්‍යවරයාගෙන් බෙහෙත් දෙන්න මට උණ හැදුනා ආ මේ දි කලින් දීපු බෙහෙත් ටික හාමුදුරුවන්ට දීපු ටිකයි මේවා ওই කට්ටියටයි කියලා භික්ෂූන් වහන්සේලාට වෙනම බෙහෙතුත් ගිහි පින්වතුන්ට වෙනම බෙහෙතුත් එහෙම තියනවද? නැහැ. එහෙනම් ඔබ අප හැමෝටම තියෙන එකම ලෙඩක්. මොකද්ද මේ ලෙඩේ? ඉපදෙනවා කියන මේ ලෙඩ තියෙනවා. ඒ වගේම වයසට යනවයි කියන මේ ලෙඩක් තියෙනවා. මැරෙනවයි කියන මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ එකම හැමෝටම සාධාරණ ලෙඩෙන් නිදහස් වෙන්න එකම බෙහෙතයි තියෙන්නේ. මේ ධර්මය හැරෙන්න වෙන ක්‍රමයක් ඇත්තේ නැහැ. ඒක නිසා අභිධර්මයේ යම්කිසි කෙනෙක් ඇත්තටම ආද කාලේ හැටියට අභිධර්මයේ ඕනමයි. ගිහි පින්වතුන්ට. හේතුව මොකද? ඉස්සර මිනිසුන්ගේ තිබුණ සාමාන්‍යයෙන් ස්වාභාවිකවම සද්ධාව වැඩෙන ක්‍රම තිබුණා. ලොකු අවබෝධයක් තිබුණා. ඉතින් ඒ ක්‍රම ගත්තාම උදාහරණයක් කෙටියෙන් කියනවා නම් එක ගමක ගෙවල් 30ක් තිබුණා අපේ මේ ශ්‍රී ලංකා දීපයේ රුවන්ගිරි කන්ද කියන ප්‍රදේශය අද වර්තමානයේ කුරුණෑගල නාරම්මල කියන ප්‍රදේශය. ඒකේ තියෙනවා කන්දක්, කඳු මුදුනේ ඒකේ තියෙනවා. ඒකේ ගල්ලෙන් එහෙම තියෙනවා. ඒකේ 39ක් වූ සාමින් වහන්සේලා වැඩ ඉඳලා තිබුණා. ගමේ හරියටම ගෙවල් 30යි තිබුණේ. මේ ගමේ හරියටම එක ගෙදරක ඉතින් පොල්ලතු වෙනි සෙවිලි කරපු දුප්පත් අහිංසක ගෙවල්නේ. ඉතින් මේක ගෙදරක වහලට ගෙනියවුණාන් පස්සේ අනිත් ගෙවල් වලටත් ඇවිල්ලා ගෙන්න නිවා ගන්න බැරුව එනකොට මේ ගමේ ඉන්න මිනිස්සු ඔක්කොම මේ හරිම සද්ධාවන්ත මිනිස්සු මේ සාමින් වහන්සේලා වෙන් කරගෙන හිටපු හිටපු ඒ වගේම දානයෙන් උපස්ථාන කරපු පිරිස. ඉතින් එක අම්ම කෙනෙක් හිටියා එක සාමින් වහන්සේනම හොඳටම උපස්ථාන කරගෙන හිටිය 12 අවුරුද්දක්. හරියටම අර සාමින් වහන්සේලා 39 අතරින් මේ අය 29 නමක්ම අර සැප දුක් හොයන්න ආව අර තමන්ගේ පවුල්වල දායක පවුල්වල සැප දුක් හොයන්න ගින්නෙන් විනාශ වුනහම ගෙවල්. අර අම්මා උපස්ථාන කරන සාමින් වහන්සේ වැඩියේ නැහැ. උන්වහන්සේ වැඩියේ නැති වුනහම අර ගමේ මිනිස්සු ඇවිල්ලා කියනවා මං උපස්ථාන කරන සාමින් වහන්සේත් වැඩියා. මම උපස්ථාන කරන සාමින් වහන්සේත් වැඩියා. ඒත් ඔබ උපස්ථාන කරපු හාමුදුරු වැඩියේ නැහැ. මේ අම්මගේ අවබෝධය කොච්චරද කියනවනම් මම උන්වහන්සේට දන් දුන්නේ සාමීනි ඔබ වහන්සේ මා ගැන හොයලා බලනසේක්වා මට මොනවා හරි අසරණ වුණාම පිහිට වෙනසේක්වා කියලා මං එහෙම පොරොන්දුවක් මත නෙමෙයි. උන්වහන්සේ මහාන වෙලා ඉන්නේ සසර දුකෙන් එතර වෙලා නිවන් දකින්න. මම දන් දුන්නෙත් මේ සංසාර දුකෙන් එතර වෙන්න නිවන් දකින්න. මං එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. අර සාමින් වහන්සේගේ අවබෝධය කොච්චරද කියනවනම් අර සාමින් වහන්සේලා ගිහින් කෑ ගැහුවා. ඔබ වහන්සේ කිසිම කෙලගුණ දන්නේ නැති කෙනෙක් නේ. බලන්නකො මේ අර අම්මා ගැන බලන්නවත් නිකමටවත් ගියේ නෑනේ. සද්ද නැතුව හිටියා. පසුවදා වෙනද වගේම සිවුර පොරවගෙන වෙනද වෙලාවටම පින්ඩපාතෙත් වැඩියා. ඒ අම්මා ගාවට. ඒ අම්මා ගහක් යට දානේ හදාගෙන අර ගෙදර පිච්චෙනකොට බහැරට ගත්තු හාල් ටිකයි ගිතෙල් ටිකයි උක්කකුරුයි යොදලා හදාගත්තු දානි ටික දැන් ඉතින් අනේ වඩීද දන්නේ අද මා ගැන කරදර ඇයි කියලා හිතලා සාමින් වහන්සේ වඩීද දන්නේ කියලා හිතලා ඔහොම කල්පනා කර කර ඉන්නකොට හරියටම සාමින් වහන්සේ වැඩියා ඒ වෙලාවේදී බොහෝම සද්ධාවෙන් දානය පූජ කළා පසඟ පිහිටුවල වැන්දා සාමින් වහන්සේගේ අවබෝධයක් වෙනවනේ අනේ අම්මේ ඉන්න තැනක් නෑ නේද ගේ පිච්චුණා නේද තොරතුරු මොකක්වත් ඇහුවේ නෑ උන්වහන්සේ සුවපත් වේවා කියලා වෙනද වගේම වැඩියා. අර අම්මත් අර විදිහටම දානි පූජා කළා. අද නම් කොහොමද? සාමාන්‍යයෙන් ආමුදුරන්ට කොච්චර බණීද? මම මෙච්චර උදව් කළාත්, මෙච්චර උපකාර කළාත්, මෙච්චර දානියෙන් උපස්ථාන කරලත් ඒ වුණාට මං ගැන නිකමටවත් මේ ආමුදුරු හෙව්වේ නෑ වැඩක් නෑ කියලා. එහෙමනේ. අන්න එහෙනම් අතීතයේ මිනිස්සුන්ගේ තිබිච්ච අවබෝධය අම්මා සුගති පරායන වුණා. අර සාමින් වහන්සේත් ඒකාන්තයෙන්ම නිවන කරා වඩින්නේ නැති. ඒතරම් අවබෝධයෙන් වැඩ කරනකොට. අද කාලේ හැටියට ඇත්තටම ශාසනය පිළිබඳ අවබෝධයක් ගන්නට නම් අරක උපතින්ම සහජයෙන්ම එනෝ පරිසරයත් එක්ක මිනිස්සුන්ගේ ඒ අවබෝධය ඇවිල්ලා තිබුණා. අද මේ කාම ලෝකයේ තියෙන කාම වස්තුන් එක වහා හිත පෙරලන තත්ත්වයක් තියෙන්නේ මවාපෑමක් තියෙන්නේ රෝකඩ මවාපෑමක් රෝකඩ නැටිල්ලක් තමයි අපි මේ නටන්නේ ඉතින් මේක නිසා අභිධර්මයේ ඉගෙන ගත යුතු වෙනවා අභිධර්මයේ ඉගෙන ගත්තු කෙනෙකුට හරියටම හදාරපු කෙනෙකුට කියනවා එයා කිසියම්ම සංස්කාරයක් ස්ථිරයි සුබයි සුවයි කියලා ගන්නෙ නැහැ දකින්නකොටම යම්කිසි රූප දර්ශනයක් අහනකොටම යම්කිසි සද්දයක් ගඳ සුවඳ දැනෙනකොටම ස්පර්ශය දැනෙනකොට මේ ටිකයි මේ තියෙන්නේ කියලා හේතු කාරණා ඔක්කොම ශනිකව අවබෝධ වෙනවා ඒ නිසා ඔහුට කියනවා චුල්ලසෝතාපන්න කියන නමක් භාවිතා කරනවා චුල්ලසෝතාපන්න කියලා ඒ කියන්නේ සෝතාපන්න වුණා කියන එක නෙමෙයි සෝවාන් ආර්යයන් වහන්සේ නමක් අපවත් උනේ කියමුකෝ. අපවත් උන ගමන්ම සුගති උපදිනෝනේ. අපි මිය ගියොත් මිය යන වෙලාවට මොන අරමුණේයිද දන්නේ නැහැ. කොහේ උපදීද දන්නේ නැහැ. අභිධර්මයේ ඉගෙනගත්තු කෙනෙක් මිය යන වෙලාවට ඔහු කිසියම් සංස්කාරයක් සුබයි ස්ථිරයි සුවයි කියලා නොගන්න පුරුදු කරපු නිසා අභිධර්මයෙන් ඒක උගන්වපු නිසා කිසියම්ම භාවනාවක් නොකර තිබුණත් අභිධර්ම දැනුම තිබුණ නිසා මොහුට ඒකාන්තයෙන් මරණින් මත්තේ සුගතිය උපදිනවාය කියන අර්ථය ප්‍රකාශ කරන්න තමයි චුල්ලසෝතාපන්න කියන මේ නම භාවිතා කරන්න කියන ඊළඟ භවයේ සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒකාන්තයෙන්ම සුගතිය උපදින්න හේතුවක් වෙනවාය. අන්න ඒක නිසා අභිධර්මය කියන්නේ අත්‍යවශ්‍යයෙන්ම ඉගෙන ගත යුතු සුවිශේෂී වූ ගම්බීර දහමක් ගැඹුරු නැහැ මේක අවබෝධයටයි ගැඹුරු ඉගෙන ගන්න ගැඹුරු නැහැ බොහොම ත්‍රිපිටකයේ තියෙන ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් යම් කිසි සූත්‍ර ක්‍රමවේදයක් තියෙනවද මතක තියාගන්න අභිධර්ම පිටකය හරිම ලේසියි ඒකාකාරීව බොහොම ලේසියි තියෙනවා මේකේ තියෙන අවබෝධය ලබා ගැනීමයි අමාරු. ඒ නිසා ඒ අවබෝධය ලබා ගන්නට නම් මේ අභිධර්මය අත්‍යවශ්‍යයෙන් ඉගෙන ගත යුතුයි. අභිධර්මය ඉගෙන ගන්න කෙනාට චුල්ලසෝතාපන්න කියන මේ වචනය භාවිතා කරනවා. හැම දිනාම ඊටා වැදගත් උතුම් අභිධර්මයෙන් බිඳක් අභිධර්මය නිදාණය. එහෙම නැත්නම් අභිධර්මය කියන්නේ කුමක්ද? අභිධර්මය වදාලේ කොහිදද? කවුරුන් විසින්ද? කුමක් පිණිසද? ඇයි අපි ඉගෙනගත යුතු වන්නේ කියන මේ කාරණා පිළිබඳ මේ පින්වුතුන්ට ලොකු අවබෝධයක් එන්න ඇති මම මේ ප්‍රකාශ කරපු කාරණාත් එක්ක මම මතක් කරනවා මේ පින්වතුන්ට නිරන්තරයෙන්ම විශේෂයෙන්ම මේ වැඩසටහන සඳහා ඉදිරියට අභිධර්ම චන්ද්‍රිකාව මේ අභිධර්ම චන්ද්‍රිකාව නමින් තමයි මේ වැඩසටහන යන්නේ. ඉතින් මේ අභිධර්ම චන්ද්‍රිකාව පොත මේ පොත මේ පින්වතුන් ලබා ගන්නට ඕන. ඉතින් පොත් සාප්පුවල තියෙනවා. ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් මේ අභිධර්ම චන්ද්‍රිකාව කියන මේ පොත ගත්තොත් හරිම පහසුයි. ඉතින් මේ මේ පොතට අනුව තමයි මේ දේශනාව අභිධර්ම කතාව අපි සාකච්ඡාව මා විසින් දිගට මේ සිදු කරගෙන යනු ලබන්නේ ඒක නිසා හැම දිනාටම මේ උතුම් අභිධර්ම කතාව ශ්‍රවණය කර ගැනීමෙන් රැස් කරගත්තා වූ උත්තුංග පිනක් ඒකාන්තයෙන්ම යාව නිබ්බාණය දක්වාම සුඛා පටිපදා කිප්පා විඥා කියන විදිහට සැප ප්‍රතිපදාවෙන් වහා අවබෝධය ඇති කරගන්න සුවසේම පාරමී ගුණ දියුණු කරගෙන ජරා මරණ සසරින් එතර වෙන්න මේ උතුම් පින කුසලය හේතු වාසනා වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනය සිද්ධ කරනවා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ධම්ම දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාවකං චිරං රක්칸තු ත්වං සදාති සෑම දිනාටම තෙරුවන් සරණයි